ස්වාමීන් වහන්සේ ධර්මදේශනයට කෙලින්ම අදාළ නොවෙන්න පුළුවන්. නමුත් මට තවත් ප්‍රශ්නයක් උපහාසයේ කැමති නම් ඒකට සුදුසුයි කියලා හිතනවා නම් පහදා දෙනසේකවා. ඒ සූත්‍ර පිටකේ කියවනකොට ස්වාමීන් වහන්සේ සූත්‍ර ගණනාවකම හම්බ වෙනවා සර්වඥන් වහන්සේගේ සිත වෙනත් දෙවිවරු වසවර්ති මාර්යා බ්‍රහ්මයා හැම දැනගත්තා කියලා. ඒකත් මත හරිය පුදුමයක් මොකද සර්වඥතා විඥාණයට වඩා මේ සර්වඥයන් වහන්සේගේ සිත ඊට වඩා ගා පහළ කෙනෙක් කොහොමද දැනගන්නේ කියලා. මෙහෙමයි. තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳව දෙවියෙකුට බ්‍රහ්මෙකුට තියා රහතන් වහන්සේ නමකටවත් පසේ බුදුවරයෙකුටවත් ස්පර්ශ කරන්න බෑ. ඒ කියන්නේ බුදුවරයාටත් රහතන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේටත් හැම විටම ඒ ඒ විදිහේ සිත් නෙමෙයි පහළ වෙන්නේ සාමාන්‍ය ලෞකික සිත් පෙළක් පහළ වෙන්නේ. එතකොට මේ ලෞකික සිත් තමයි අර කාමාවචර යවන හැටියට පහළ. නමුත් ඒවා ක්‍රියාසිත්. එතකොට ඒ අර සාමාන්‍ය චිත්ත ක්‍රියාවලිය අනිත් කෙනෙකුට ස්පර්ශ කරන්න පුළුවන් ඒ මට්ටමට මනස සැකසුණු කෙනෙකුට. ඒ ආත්ම භාවයේ ප්‍රබලත්වයත් එක්කලා හැම කෙනෙකුටම නෙමෙයි. දැන් එහෙම තමයි බ්‍රහ්මයා විසින් කවුද සහම්පති බ්‍රහ්මයා විසින් හඳුනාගන්නේ තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්න උකට ලිවිල. හැබැයි ඒ හඳුනා ගන්න විදිහ සම්පූර්ණ වැරදි වෙන්න පුළුවන්. ඔහුට යමක් ස්පර්ශ වෙනවා. දැන් එතනත් එතනත් තියෙන ඇත්තටම එක්තරා පටලැවිල්ල. ඒක බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් හිතාමතාම තමයි කරන්නේ. ඒ කියන්නේ බුදුවරයෙක් මේ බුදුවරයෙකුගේ සමස්ත බුදුරුන්ගේ චරිතද්දනය කළාම ඒ හැම දෙයකම අනිවාර්ය ධර්මතාවයක් තමයි දහම් දෙසලා තියෙන්නේ තව කෙනෙකුගේ ආරාධනාව. එතකොට මේ ආරාධනාව එනකන් උන්වහන්සේ නිහඬ වෙන්න ඕන. එතකොට නිහඬ වීම නිකම්ම නෙමේ අර ධර්මයේ ගැඹුර මෙනෙහි කරමින්. දර දැන් බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න කල්ැතුව දිව්‍ය ලෝකේ ඉඳද්දී උන්වහන්සේ තීරණය කරනවා අනිත් දෙවිවරුන්ගේ ආරාධනාවත් එක්ක පස්මහ බැලුම් බලලා මේ බුදු වෙන්නට සුදුසු කාලයයි මාතනියට දහම අවුල්. ඉතින් දැන් මේ දෙවියෙක් හැටියට ඉන්නකොට දැකපු ටික බුදු වුණාට පස්සේ පෙනුනේ නැද්ද උන්වහන්සේ? එතකොට එහෙම මේක මේ කියලා වැඩක් නැහැ. එහෙම කතන්දරයක් නෙමෙයි. දැන් කල්ලාතු අපි උපකල්පනය කරනවා වගේ නෙමෙයි දෙයක් ප්‍රත්‍යක්ෂව අත්දැක්කන් පස්සේ තමයි ඒකේ ගැඹුර දැනෙන්නේ. ඒතකොට මේ ගැඹීරත්වය උන්වහන්සේ එතනදී ආවර්ජනා කරනවා. ඒතකොට ඒක සහම්පති බ්‍රහ්මයාට ස්පර්ශ වෙනවා යම් ප්‍රමාණයකට. හැබැයි නිවරදිම ස්වરૂපයෙන් නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බ්‍රහ්මයා කලබල වුණා. දැන් බුදුරජාණන් වහන්සේ දහම් නොදසයිද? ඉතින් ඒ නිසා ආරාධනා කරන්න ඕන කියලා. ඉතින් එහෙම තමයි ධර්මතාවය සැකසුනේ. ස්වාමීන් වහන්සේ අර එක තැනක තියෙන්නේ ඒ සර්වඥන් වහන්සේට විතර්කයක් පහළ වෙනවා රජවරු මිනිසුන් නොනසමින් නොනස්වමින් රජ කරන්න පුළුවන්ද කියලා. ඒක දැක්ක වසවර්තිමාන දැකලා හිටා ළඟට ඇවිල්ලා කියනවා ඒ ඒ බඳු තැන්වලදී සාමාන්‍ය ලෞකික සිත් ටිකක් නේ ඇති වෙන්නේ. ඒතකොට ඒක ආරය හඳුනා ගන්නවා. හඳුනාගත්තට බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී චින්තනය ඔහු ස්පර්ශ කරන්නේ නැහැ. ඔහු ස්පර්ශ කරන්නේ අර සාමාන්‍ය චිත්ත රටාව විතරයි. ඒ නිසා නේ ඇවිල්ලා ඉක්මනට යෝජනා කරන එහෙනම් ඔබ වහන්සේ ගිහිල්ලා මේක පටන් ගන්න කියලා. ඒ ඒ සාමිනාශයක වැටුණා ඔබ වහන්සේට උදා අන්‍ය අන්‍ය සත්‍යයකට තථාගතයන් වහන්සේගේ සිත එහෙම විනිවිද දකින්න පුළුවන් කමක් නැහැ. ඔච්චර ප්‍රබල කෙනෙක් උනා. අනුමාන කරනවා විතරයි. සාමාන්‍ය සාමාන්‍ය ලෞකික සිත් ඇති වෙනකොට ඒවා යම් ප්‍රමාණයකට ස්පර්ශ කරන්න පුළුවන්. ඒවත් වැරදි විදිහට බොහෝ විට හඳුනා ගන්නවා. ඉහිතේ ගුණස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු